වේකහනස්ස සුත්තං එවං මේ සුතං ඒකං සමයං භගවා සාවත්තියං විහෙරති 제තවනේ අනාථ පින්ඩිකස්ස ආරාමේ අතකෝ වේකනස්සෝ පරිම්වාජකෝ යේන භගවා තේනුපසංකමේ උපසංකමේत्वा භගවතා සද්දෙන් සම්මෝදේ සම්මෝදනේයං කතං සාරාණේයං වේති සාරත්වා ඒකමන්තං අට්ඨාසී ඒකමන්තං ඨිතෝ කෝ වේකනස්සෝ පරිම්බාජකෝ භගවතෝ සම්තිකේ උදානං උදානේසී අයං පරමෝ වන්නෝ අයං පරමෝ වන්නෝති කිම් පනත්වං කච්ඡාන එවං වදේසී අයං පරමෝ වන්නෝ අයං පරමෝ වන්නෝති ඛතමෝ කච්ඡාන සෝ පරමෝ වන්නෝති යස්මා භෝගෝතම වන්නා අඤ්ඤෝ වන්නෝ උත්තරිතරෝ වා පනේතතරෝ වා නත්ථි සෝ පරමෝ වන්නෝති ඛතමෝ පනසෝ කච්ඡාන වන්නෝ යස්මා වන්නා අඤ්ඤෝ වන්නෝ උත්තරිතරෝ වා පනේතතරෝ වා නත්තේතේ යස්මා භෝගෝතම වන්නා අඤ්ඤෝ වන්නෝ උත්තරිතරෝ වා පනේතතරෝ වා නත්තේ සෝ පරමෝ වන්නෝති දීඝාපි කෝතේ ඒසා කච්ඡාන පරේය යස්මා භෝගෝතම වන්නා අඤ්ඤෝ වන්නෝ උත්තරිතරෝ වා පනේතතරෝ වා නත්ති සෝ පරමෝ වන්නෝ තිවදේශේ පංච වන්නන්න පඤ්ඤාපේසේ සේයතාපි කච්ඡාන පුරිසෝ එවං වදෙය්‍ය අහං යා ඉමස්මින් ජනපදේ ජනපද කල්යාණේ සංඉච්ඡාමේ සංකාමේ නීතේ තමේනම් එවං වදෙය්‍යොම් අම්භෝ පුරිස යන්තං ජනපද කල්යාණෙන් ඉච්ඡසි කාමේසී ජානාසි ත්වං ජනපද කල්යාණේ කත්ති ඊවා බ්‍රාහ්මණී වා වෙස්සීවා සුද්ධීවාති ඉති පුට්ඨෝ නොති වදෙය්‍ය තමේනං වදෙය්‍යොම් අම්බෝ පුරිස යන්ත්වං ජනපද කල්යාණෙන් ඉච්ඡසේ කාමේසේ ඥානාසිතං ජනපද කල්යාණෙන් ඒවං නාමෝ ඒවං ගොත්තෝ ඉතිවාති පේයාලම් දීඝාවා රස්සාවා මජ්ක්‍ධිමාවා කාලේවා සාමාවා මංගුරච්ඡ දේවාතේ අමුකස්මින් ගාමේ වා නිගමේ වා නගරේ වාතේ ඉති පුට්ඨෝ නොති වදෙය්‍ය තමේනම් එවං වදෙය්‍යොම් අම්භෝ පුරිස යන්ත්වං නජානාසි නපස්සසි තං ත්වං ඉච්ඡසි කාමේසීති ඉති පුට්ඨෝ ආමාතේ වදෙය්‍ය තංකින් මඤ්ඤසේ කච්ඡාන නනෝ එවං සම්තේ තස්ස පුරිසස්ස අප්පාටිහෙර කතං භාසිතං සම්පජ්ජති තේ අද්ධාකෝ බොහෝ ගෝතම ඒවං සන්තේ තස්ස පුරිසස්ස අප්පාටි හේරකතං භාසිතං සම්පජ්ජති තී ඒවමේව කෝත්වං කච්ඡාන යස්මා භෝගෝසම වන්නා අඤ්ඤෝ වන්නෝ උත්තරිතරෝ වා පනේතතරෝ වා නත්ථේ සෝ පරමෝ වන්නෝ තිවදේශේ පංච වන්නං පඤ්ඤා පේසේතේ සේයතා විභෝගෝතම මනිවේලුරියෝ සුභෝ ජාතිමා අට්ඨංසෝ සුපරිකම්ම කතෝ පණ්ඩු කම්බලේ නික්ඛිතෝ භාසති චත් තපති ච විරෝචති ච එවං වන්නෝ අත්තා හෝති අරෝගෝ පරම් මරණාති තං කිං මඤ්ඤසේ කච්ඡාන යෝ වාමනේ වේලුරියෝ සුභෝ ජාතිමා අට්ඨංසෝ සුපරිකම්ම කතෝ පණ්ඩු කම්බලේ නික්ඛිතෝ භාසති ච තපති ච විරෝචති ච යෝ වා රත්තන්ද කාරසිමිසායම් කිමේ කජ්ජෝ පනකෝ ඉමේසං උබින්නම් වන්නානම් කතමෝ වන්නෝ අබෙක්ඛන්තතරෝච පනේතතරෝචාති යෝයන් භෝගෝ සමරත්තන්ද කාරතිමිසායම් කිමේ කජ්ජෝ පනකෝ අයං ඉමේසං උබින්නම් වන්නානම් අබෙක්ඛන්තතරෝච පනේතතරෝචාති තංකින් මඤ්ඤසේ කච්ඡාන යෝ වා රත්ථන්ධ කාරතිමිසායන් කිමි කජ්ජෝ පනකෝ යෝ වා රත්ථන්ධ කාරතිමිසායන් තේලප්පදීපෝ ඉමේ සං ඔබෙන්නං වන්නානං කතමෝ වන්නෝ අබික්ඛන්තතරෝච පනේතතරෝචාති යෝහයන් භෝගෝසම රත්ථන්ධ කාරතිමිසායන් තියලප්පදීපෝ අයං ඉමේසං උබින්නම් වන්නානම් අබෙක්ඛන්ත කරෝච පනේත කරෝචාති තංකින් මඤ්ඤසේ කච්ඡාන යෝ වා රත්සන්දේ කාර්තිමිසායන් තේලප්පදීපෝ යෝ වා රත්සන්දේ කාර්තිමිසායන් මහා අග්ගික්ඛන්தோ ඉමේෂං ඔබෙන්නං වන්නානං කතමෝ වන්නෝ අබෙක්ඛන්තතරෝච පනේතතරෝචාති යවායන් භෝගෝතම අරස්සන්දකාර තිමිසායම් මහා අග්ගික්ඛන්ධෝ අයං ඉමේෂං ඔබෙන්නං වන්නානං අබෙක්ඛන්තතරෝච පනේතතරෝචාති තං කිං මඤ්ඤසේ කච්ඡාන යෝ වා රත්ත්‍න්ධකාරතිමිසායන් මහා අග්ගික්ඛන්ධෝ යාවාරත්ත්‍යා පච්චෝස සමයං විද්දේ විගත වලාහකේ දේවේ ඕසදේ තාරකාන් ඉමේසං ඔබෙන්නං වන්නානං කතමෝ වන්නෝ අබෙක්ඛන්ත තරෝච පනේත තරෝචාසී යෝයන් භෝගෝතම රත්ත්‍යා පච්චෝස සමයන් විද්දේ විගත වලාහකේ දේවේ ඕසදී තාරකාම් අයං ඉමේසං උබින්නම් වන්නානම් අබේක්ඛන්ත තරෝච පනීත තරෝචාති සංකින් මඤ්ඤසේ කච්ඡාන යාවාරත්තියා පච්චෝස සමයං විද්දේ විගතවලාහතේ දේවේ ඕසධේ තාරකා යෝ වාතදහු පෝසතේ පන්නරසේ විද්දේ විගතවලාහකේ දේවේ අබිදෝ අඩ්ඩරත්ති සමයං චන්දෝ ඉමේසං ඔබෙන්නං වන්නානං කතමෝ වන්නෝ අවෙක්ඛන්තතරෝච පනේතතරෝචාති යායන් වෝ ගෝතමත් තදහුකෝසතේ පන්න රසේ විද්දේ විගතවලාහකේ දේවේ අබිදෝ අඩ්ඩහැරත්ති සමයං සන්දෝ අයං ඉමේසං ඔබෙන්නං වන්නානං අබික්ඛන්තතරෝච පනේතතරෝචාති තං කිං මඤ්ඤසේ කච්ඡාන යෝවත් තදෝපෝසතේ පන්න රසේ විද්දේ විගත බලාහකේ දේවේ අබිදෝ අඩ්ඩරස්සි සමයං ඡන්தோ යෝවා වස්සානම් පච්චිමේ මාසේ සරද සමයේ විද්දේ විගත බලාහකේ දේවේ අබිදෝ මජ්ජන්තික සමයං සූර්යෝ ඉමේසං ඔබෙන්නං වන්නානං කතමෝ වන්නෝ අබෙක්ඛන්තතරෝච පනේතතරෝචාති විවායං භෝගෝතම වස්සානම් පච්චිමේ මාසේ සරද සමයේ විද්ධේ විගත මලාහකේ දේවේ අබිදෝ මජ්ජන්තික සමයං සූර්යෝ අයං ඉමේසං ඔබෙන්නං වන්නානං අබෙක්ඛන්තතරෝච පනේතතරෝචාති අතෝ කෝතේ කච්ඡාන බහෝ හි බහුතරා දේවා යේ ඉමේ සංචන්දිම සූර්යානං ආභා නානුබන්තේ ත්‍යාහං පජානාමි අතජපනාහං නවදාමි යස්මා වන්නා අඤ්ඤෝ වන්නෝ උත්තරිතරෝච පනේතතරෝච නත්තේති අතජපනසුං කච්ඡාන යහයන් වන්නෝ කිමිනා කජ්ජෝ පනකේන හීනතරෝච පතේ කිච්ඡතරෝච සෝ පරමෝ වන්නෝති වදේසී පංච වන්නං න පඤ්ඤාසේසී පංච කෝයිමේ කච්ඡාන කාම ගුණා කතමේ පංච චක්කු විඤ්ඤේයා රෝපා ඊඨා කන්තා මනාපා පිය රෝපා කාමෝප සංහිතා රජනීයා සෝතරිඤ්ඤයා සද්දා තේයාලම් ගහන විඤ්ඤයා ගන්ධා තේයාලම් ජීවා විඤ්ඤයා රසා තේයාලම් කාය විඤ්ඤයා පොට්ටම්බා ඉත්තා කන්තා මනාපා පියරෝපා කාමෝප සංහිතා රජනීයා ඉමේ කෝ කච්ඡාන පංචකාම ගුණා යංකෝ කච්ඡාන ඉමේ පංච කාම ගුණේ පටිච්ච උප්පජ්ජති සුඛං සෝමනස්සං ඉදං උච්චති කාම සුඛං ඉති කාමේහි කාම සුඛං කාම සුඛා කාමග්ග සුඛං තත්ත අග්ගමක්ඛායති තේ එවං වොත්තේ වේකනස්සෝ පරිම්බාජකෝ භගවන්තං ඒතදවෝච අච්චරියං බොහෝ ගෝතම අබ්බතං බොහෝ ගෝතම යාව සුභාසිතං චිරං බොහෝතා ගෝතමේන කාමේහි කාම සුඛං කාම සුඛා කාමග්ග සුඛං තත්ත අග්ග මක්ඛාය තීති දුඤ්ඤානං කෝ ඒකං කච්ඡාන තයා අඤ්ඤ දෙඨිකේන අඤ්ඤ කත්ථිකේන අඤ්ඤ රුචිකේන අඤ්ඤතර යෝගේන අඤ්ඤතා චරයකේන කාමාවා කාමසුඛං වා කාමග්ග සුඛං වා යේකෝතේ කච්ඡාන බෙක්ඛෝ අරහන්තෝ කේනාශවා වසිතවන්තෝ කතකරණීයා ඕහිත බහරා අනුපත්ත සදත්තා පරික්ඛේන භව සංයෝජනා සම්මජඤ්ඤා විමුත්තා ඒකෝ ඒතං ඥානෙයොම් කාමාවා කාම සුඛං වා කාමග්ග සුඛං වාති එවං උත්තේ වේකනස්සෝ පරිම්බාජකෝ කුපිතෝ අනත්තමනෝ භගවන්තං ඒව කොන්සෙන්තෝ භගවන්තං ඒව වම්බෙන්තෝ භගවන්තං ඒව වදමානෝ සමනෝච ගෝතමෝ පාතිතෝ භවිෂ්‍යති තේ භගවන්තං ඒතදවෝච ඒවමේව පනිදේකේ සමන බ්‍රාහ්මනා අජානන්තා පුබ්බන්තං අපස්සන්තා අපරන්තං අතචපන කේනා ජාති උසිතම් බ්‍රහ්මචරියං කතං කරණීයම් නාපරං ඉත්තසායාති පජානාමාති පටිජානන්ති තේසමිදම් භාසිතං බස්සකං ඒව සම්පජ්ජති ලාමකං ඒව සම්පජ්ජති රිත්තකං ඒව සම්පජ්ජති තුච්ඡකං ඒව සම්පජ්ජති තේ යේකෝතේ කච්ඡාන සමනබ්‍රාහ්මනා අජානන්තා පොබ්බන්තං අපස්සන්තා අපරන්තං කේනා ජාතේ මුසිතම් බ්‍රහ්මචරේයං කතං කරණීයං නාපරං ඉත්තත්තායාතේ පජානාමාතේ පටිජානන්තේ තේසං සෝයේව සහධම්මිකෝ නිග්ගහෝ හෝති අපිට කච්ඡාන තික්ඛතෝ පොම්බන්තෝ තික්ඛතෝ අපරන්තෝ ඒතු විඤ්ඤෝ පුරිසෝ අසටෝ අමායාවේ උජු ජාතිකෝ අහමනුසාසාමේ අහං ධම්මං දේසේමේ යථානෝ සෙට්ඨං තථා පටිපඤ්ඤමානෝ නචරස්සේව සාමඤ්ඤේව ඤස්සති සාමන්දක්ඛේති එවං කිර සම්මා බන්ධනා විප්ප මොක්ඛෝ හෝති යදිදං අවිජ්ජා බන්ධනා සේයතාපි කච්චාන දහරෝ කුමාරෝ මන්දෝ උත්තාන සේයකෝ කණ්ඨ පංචමේහි බන්ධනේහි බද්ධෝ අස්ස සුත්ත බන්ධනේහි තස්ස වොද්ධිමන් වාය ඉන්ද්‍රියානම් පරිපාකමන් වාය තානි බන්ධනානි මුච්චෙය්‍යුම් සෝමොක්ඛෝම් හේතිකෝ ඥානෙය්‍ය නොච බන්ධනං ඒවමේව කෝ කච්චාන ඒතු විඤ්ඤෝ පුරිසෝ අසටෝ අමායාවේ උජුජාතිකෝ ආමනුසාසාමි අහං ධම්මං දේසේමි යථානුසිට්ඨං තථා පටිපඤ්ඤමානෝ නචරස්සේව සාමාඤ්ඤේව ඤස්සති සාමන්දක්ඛේතේ එවං කිර සම්මා බන්ධනා විප්පමොක්ඛෝ හෝති යදිදං අවිජ්ජා බන්ධනාති එවං බොත්තේ වේඛනස්සෝ පරිම්බාජකෝ භගවන් සංඝේ තදවෝච අබික්ඛන්තං භෝ ගෝතම අබික්ඛන්තං භෝ ගෝතම තේයාලම් උපාසකං මං භවං ගෝතමෝ ධාරේතෝ අජ්‍යතග්ගේ පානුපේතං සරණං ගතන්ති වේඛනස්ස සුත්තං දසමං පරිබ්බාජක වග්ගෝ සතියෝ තස්ස වග්ගස්ස උද්දානම් පුණ්ඩරී අග්ගි සහ කතිනාමෝ දීඝනකෝ පුන බාරද්වාජ ගොත්තෝ සන්දක උද්දයි මණ්ඩික පුන්තෝ මණිකෝ තථා කච්ඡානෝ වරවග්ගෝ